අවසරයි ස්වාමීන් වහන්ස. මසම පෙරුවන් සරණයි. මගේ කමටහන වත්සංග සුපුරුදු පරිදි උදේසවස බුඳුන් නැන්ද මෛත්‍රී භාවනාව කිරීමෙන් අනතුරුව ආනාපාන සති භාවනාවට යොමු වුණා. වාඩි වී සිටින විට ඉරියව්ව දෙස හිසේ සිට පාදාන්තය දක්වා කිහිප විටක් බැලීමෙන් අනතුරුව හුස්ම රැල්ල දෙස බලා සිටියා. සමහර දිනවල ආශ්වාසය හා ප්‍රාශ්වාසය 7-8 වතාවක් පමණ සිදුවන විට හිත සංසුන් වුණත් බොහෝ දිනවල ඊට වඩා අඩු වාර ගානකදී සිත සංසුන් වුණා. සිත කලබල ගතියකින් අමනාප ගතියකින් භාවනාවට වාඩි වූ දිනවල හිත සංසුන් නොවන බවත් ප්‍රත්‍යක්ෂා කිරීමේදී අවබෝධ වුණා. සිත සංසුන් වූ අවස්ථාවලදී සිත දෙස මා බලා සිටින විට සිතුවිලි නිසා සිත පිටතට යන සැටිත් බලකිරීමකින් තොරව සිත නැවත කය තුළට පැමිණෙන සැටිත් බලා සිටියා. සමහර දිනවිල සිතවිලි පිටතට ගොස් නැවත කය තුළට ඒම නිතර නිතර සිදු වුණා. නමුත් මා උපේක්ෂා සහගතව ඒ දෙස බලා සිටියා. සමහර දිනවල භාවනාවේ යෙදී සිටින විට කය ඉදිරියට නැමී තිගැස්සීමකින් වගේ ඇහැරුණා වගේ තේරුණා. නමුත් ඒ අවස්ථාවේ නින්දකුස් තිබුණු බවක් නම් මට විශ්වාස කරන්න අපහසුයි. එහෙමයි. අපි ඔතන එක පොඩ්ඩක් කියමු අවතරය. හොඳයි ස්වාමීනි. එහෙමයි. අර මූලිකවම මම අම ශරීරයේ බැලුවා. ඒක හොඳයි. ඒක ඇත්තටම හරි හොඳ ක්‍රමයක්. මම ඊට පස්සේ අම කියනවා ආනපානේ බලන්ට උනා. අපි හඳුරන්නේ ආනපාන හතර වතාවක් බලනකොට බාගදා හිත තැම්පත් වුණා බාගදා නැහැ කියලා. ඕකට හේතුව මෙන්න මේකයි. මේ එතනදී ඔබතුමිය භා මෛත්‍රී භාවනාව කරලා ශරීරයට එනවා. මේ ශරීරයට එනකොට බාහිර සද්දපද මන් දන්නේ නැහැ. ඒව නැතුව ඇති බාගදා. ශරීරයට එනකොට අම්මා එතකොට ඉන්නේ අම්මේ ওই මෙනෙහි කරන්නේ ශරීරේ මතු පිටට. හරි නේද මං කියන්නේ? එහෙමයි. එතකොට ආනාපානයේ තියෙන අම්මේ ශරීරයේ අභ්‍යන්තරයේ තුල. ඊළඟට බලනකොට මේක නිකන් අපි නිකන් හරහට මෙහෙම මොනවද කියන්නේ කඩස් හරස් කැපුමක්. අන්න එහෙම එකක් කරලා බැලුවොත් එහෙම යම්කිසි දුරක් වගේ තියෙනවා මේක අස්සෙන් යන්නේ. හිතට ඔය කියන තැනට පියාඹන්න පුළුවන් මම පිළිගන්නවා ඒක. හැබැයි ඊට වඩා අපිට දෙන්න පුළුවන් නම් අවස්ථාව ඒකට ආනාපානයේ ළඟට යන්න ආනාපානයේ බලන්ට කලින් අපේ පුරුද්දට ආනාපානෙට යනවා වෙන්න පුළුවන්. ඒක හරි. වැරදි නැහැ. නමුත් ඒත් එක්කම සංඥාවල් මතුවේ ඔබතුමියටම එයා ශරීරය මතක් කරලා පෙන්නවා. ඒක තේරෙන්නේ ওই ශරීරයේ කොහේ කොහේ හරි තැන් පේනවා නම් හෝ දැනෙනවා නම් තද වෙන හිර වෙන ගතිය අර එමිය කියනවා නම් අන්න ඒවත් එක තමයි එයා අපිට පෙන්වන්නේ තාම මට මෙතනට යන්න පුළුවන්කම තියෙනවා ඒ වුණාට මං තාමත් ශාරීරික කැමැත්තකුත් තියෙනවා කියලා. ඒක හරියට පොඩි පොඩි ළමෙක්ව අපි අතින් අරගෙන අතින් අල්ලගෙන එහාට එක්කන් යනවා කියන්නේ. එක්කන් යනකොට පොඩි එකා ඉස්සරහට ගියා වුණාට ඔළුව හරවල වෙන පැත්ත දිහා බලාගෙන ඉන්නකොට. ආන් මේ වගේ දෙයක් මේක. දැන් අපි අපි රුචියක් තියෙනවා මනාපයක් තියෙනවා අපිට මෙයා වරන් යන ඕන ආනාපානේ බලන්න කියලා. මොකද ඒක අපේ ප්‍රධාන භවනා අරමුණ හන්ද. නමුත් එයාට ඒක තාම භවනා අරමුණක් නෙවෙයි වගේ වෙන්න පුළුවන්. මගේ යෝජනාව තමයි අර විදිහට ශරීරය බැලුවට පස්සේ යන්නේ මොහොත ඒක රැව් දෙන්න ඉඩ දෙන්න. අහලා තියෙනවද එකෝ වෙනවා කියලා? එහෙමයි. අපි අර මට මතකයි ලග්ගල ඉන්න කාලේ ඔය හරි ලස්සනයි ඔය රැට කෑ ගහනවා අර උලම කියන සතා. අනේ හරි අහිංසක සතෙක්. ඌ කාලයකට සැරයක් කෑ ගහන ඌ වතුර බොන්නේ නැහැ. ඌ මස් කනවා වතුර බොන්නේ නැල්ල ඌට ඊට පස්සේ එයාගේ අර බහිස්රාවය කරගන්න බෑ. එතකොටලු කෑ ගහනවා කියන්නේ. ඉතින් අපි බය වෙනවා මිනිහෙන් මැරෙනවා කියලා. කොහොම හරි කමන්නේ. ඒ සතා කෑ ගහපුවාම ඒක හරි භයංකර සද්දයක්. ඒ කෑ ගහන සද්දෙට ඒ සද්දේ ඇහෙනවා මේ කන්දේ. අර කන්දේ. අර කන්දේ. අර කන්දේ. ඕම ඕම ඕම ඇහි ඇහි යනවා. ආන් ඒ වගේ අම්ම බලන්න පොඩ්ඩක් ওই ශරීරයේ මෙනෙහි කරපු එක කීපතාවක් වගේ මෙනෙහි කරපු ශරීරයේ තුලින් රැව් දෙන බවක් තියෙනවද කියලා. එහෙම නැතිනම් ශරීරය තුලින් රැවුදෙන්නේ වෙනත් කාරණාවක්ද කියලා චුට්ටක් බලාගෙන ඉන්න. අන්න ඒකටයි කියන්නේ සිහිය කියලා. අන්න එතනටයි කියන්නේ අපක්ෂපාතී සිහිය කියලා. අපක්ෂපාතී නිරීක්ෂණය කියලා. අපි එතකොට අපක්ෂපාතී විදිහට බලාගෙන ඉන්නකොට මේ සිද්ධ වෙලා තියෙන දේ අපි දැන් යම්කිසි දහම් කාරණාවකුත් දාලා තියෙනවා. මොකද්ද? ශරීරය දිහා බලන එක. ඊට කලින් මෛත්‍රිය වඩන එක. ඒක හොඳයි. ඊට පස්සේ පොඩ්ඩක් බලාගෙන ඉන්න ඒක මෙයා අල්ලනවාද කියලා. මේ හිත මේක අල්ලනවාද කියලා. ඒක ඇල්ලුවා නම් මම මේ ඔබතුමියගේ ඒ වෙලාවේ තියෙන හිත සම්පූර්ණ වහගෙන ඉඳීවි සම්පූර්ණ ප්‍රමාණයක් හදාගෙන තියෙවි ශරීරයේ මතු පිටින් ඇතුළට කියලා. අන්න එහෙම වුණා නම් ඊළඟට ශරීරය ඇතුළේ දිහා බලාගෙන ඉන්නවා කියන එක ඔබතුමියට ලේසි වෙන්න පුළුවන්. අන්න එහෙම ඉන්නකොට කොහේ හරි තැනක එක්කෝ ප්‍රාශ්වාසයක් එක්කෝ ආශ්වාසයක් අහුවෙන්න පුළුවන්. අර මූලිකවම අපි අර කියන ටික කරන්න ගියාම සමහරක් විට මේක නිකන් අර ව්‍යායාමයක් වගේ වෙන්න පුළුවන්. ඒක හන්දා හිතට මේක එච්චර එච්චර ගෝචර නොවෙන්න පුළුවන්. ඒක යාට ගෝචර භූමියක් නොවෙන්න පුළුවන්. මගේ යෝජනාව තමයි පොඩ්ඩක් රැව් දෙන්න ඉඩ දෙන්නම්. අපිට කියනවා මෛත්‍රිය වඩලා ඉන්න කියලා. තායිලන්තය උගන්වනවා වගේ බුදුහාමුදුරු දේශනා කරනවා ඒ වැඩපු මෛත්‍රිය ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න කියලා කියනවා. අන්න ඒ වගේ ඒක එහෙම වුණොත් තමයි කියන්නේ ඒක භාවිතයි. භාවිත මෛත්‍රියක් කියලා කියනවා. අසුබිරත් ඔක විදිහටම කියනවා. ඉතින් ආන් ඒ වගේ අර පුරුදු කරපු ඒ ටික අපි හිතාමතා යම් කිසි දෙයක් පුරුදු කරනවා නම් ඒ පුරුදු කරලා මොහොතක් ඒ ඒක තුල රැඳිලා ඉන්න බලන්න ඕනේ. හිතේ තියෙන ප්‍රතිබිම්බය මොකක්ද කියලා බලන්න. හිතේ එයා පෙන්වන්නේ මොකක්ද කියලා බලන්න. ඊළඟට බුදු මේ කිව්වා අර සිටිවිලි යන මොකක් හරි එහෙම කාරණාවක් ගැන කිව්ව සමහර විට ඊළඟට හිත තැම්පත් වෙන ලක්ෂණයක් කියලා කිව්වා. අම්ම ප්‍රතිවික්ෂා කරනකොට ඒ ටික අහුණා කියලා කිව්වා. අන්න ඒ ටික බොහොම හොඳයි. ඒක ඇත්තටම හොඳ කාරණා. මොකද ඕක අහුවෙන්නේ අම්මේ ඒක තුලින්ම තමයි. ඉතින් අර මූලිකව අන්න අර ටික මනසට ගන්න උමනාකමක් තිබ්බ ඕක මිස් වෙන්න පුළුවන් ඒකයි ඒ ටික කිව්වේ. හොඳයි ඊළඟට කියන්නේ බස්. අවටින් ශබ්ද ඇහුණත් ඒවාට හිත යොමු වෙන්නේ නැහැ. ඔබ වහන්සේ ගියවර උපදෙස් තුන් පරිදි භාවනාවෙන් පසුව ඒ ගැන එකින් එක ආපස්සට බැලීමේදී සිතුවිලි නිතරම එළියට යන බවත් ඒවා ශරීරය තුළට පැමිණෙන බවත් ඒ අවස්ථාවේදී කම්පන ගතියක් සිදුවන බවත් මට හැඟීමක් ඇති වුණා. ඔබ වහන්සේ උපදෙස් තුන් පරිදි භාවනාවට වාඩි වන විට ඒ ගැන සිහි කළ ඒ සිතුවිලි කය තුළට ඒම දරාගත හැකි දෙයක් බවට සිතට මතක් කළා. දැන් භාවනා කරන විට ඒ කම්පන ගතිය ඉතාමත් සුළුවෙන් තමයි ඇති වෙන්නේ. හ්ම්. ඒ කියනනම් මම කියන කැමති ඕකම අර අපේ අදහස් නැත්නම් අපේ අවධානය පිටට ගිහිල්ලා ආපහු සිහියේ ප්‍රමාණයට එනවා වගේ. ඕක මතකද මන් දන්නේ ගිය පාර මම උදාහරණයක් ගත්තා මේ අර ගියර් එක නිකන් ජර ජර ජර ජර ජර ජර ජර එක පරණ වාහන තමයි දුන්නේ. ඔව් අර එකපාරම ඩගත් ගාලා වැටෙන්නේ. අන්න ඒක වැටෙනකොට මේ සාමින්හන්ස මේ මටත් එහෙම වෙනකොට මතක් වෙන්නේ මේක සාමින්හන්ස. ඒ විදිහටමයි දැනෙන්නේ. ඉතින් අන්න ඒ වගේ වෙන්න පුළුවන්. අපි ඔකට හුරු වෙලා හිටියා කියන්නකො. ඒ කියන්නේ අපි එකට පෙර සූදානමකින් ගියා කියන්නකො. ඔකට අර ඉංග්‍රීසියෙන් කියනවා be prepared කියලා. ඒ පෙර සූදානමකින් ගියාම ඒක අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේක එතකොට ආගන්තුක කොහොමද කියන්නේ අපි නොදන්න නිකන් මහා අමුතු බූට දෙයක් නෙවෙයි අපි දන්නවා. අපි දන්නවා අපි දැනගෙන යන්නේ. ආන් එහෙම ස්වභාවයක් එන්න පුළුවන්. අන්න ඒකත් එක්ක වෙන්න පුළුවන් අර ඔළුව නැමෙන එකදී වුණත් අමාට ආපහු ඒක දැනුණා කියන්නකො දැන් මම සිහියේ ඉන්නවා මම පිළිගන්නවා නිින්ද ගියේ නෑ නිින්ද ගියා කියන එක ඔබතුමිය කියනවා ඒක විශ්වාස කරන්න අමාරුයි කියලා මම ඒකත් පිළිගන්නවා භාවනාව තුළදී අපේ ශරීරය නිකන් නැමිලා යන්න පුළුවන් ඒක සාමාන්‍යයි අපි මේ ඇඟ කියන්නේ අපි නැමෙන එකක් ඔතනදී ඉතින් බලන්න තියෙන දේ තමයි මේ නැමෙන ඇඟ තුල අපිට යම්කිසි පහසුවක් තියෙනවා කියන්නකො. භවනාව තුල ඒ නැමිලා ඉන්න එක තුල ඒ එච්චර අමාරුවක් නැතුව භවනාව සිද්ධ වෙනවා කියන්නකො. එහෙමනම් මේ විදිහට ඇඟට තියෙනවා. එහෙම නැතුව අපි හිතමු මේ නැමිලා තියෙන එකෙන් යම්කිසි විදිහකට ආනාපානයට හරි අපේ සිහියට හරි මොකක් හරි බලපෑමක් තියෙනවා කියන්නකො. එහෙමනම් විතරක් මේක සකස් කරගන්නවා. එහෙම නැතුව අපි මේක සකස් කරගන්න හේතු ගොඩක් තියෙනවානේ. වගේද ළඟ ඉන්න කෙනෙක් බලාගෙන ආ ඔයා නිදාගෙන හිටියා නේද කියලා කියන හින්දා වෙන්න පුළුවන්. අනිත් අය දැක්කොත් එහෙම හොඳ නෑනේ. කියලා එහෙම හිතන ඒවා වෙන්න පුළුවන්. බලන්න ඕන මේකේ පර්පස් එක. මේකේ මේකේ අභ්‍යන්තරයේ හිර වෙලා තියෙන සංගතකේ මොකද්ද? මමත්වේ රැහෙන මොකද්ද කියලා හොයාගන්න. අන්න ඒක අල්ලගත්ත නම් අපි ඕක නැමිලා තිබ්බට කමන්නේ මේ ඇඟ කියන්නේ කොහොමවත් දෙද වෙන එකක්, නැමෙන එකක්, කැඩෙන එකක්, බිඳෙන එකක්, ජරාවටපත් වෙන එකක්, අවසානට විනාශ වෙන එකක්. ඉති කේස් කරන්නේ. කියමු බලන්න ඊළඟට. මෙහෙමයි ස්වාමීන් වහන්සේ මම අර පොඩි පුටුවක වාඩි වෙලායි භාවනා කරන්නේ. දැන් මම ඇත්තටම දන්නේම නැහැ එහෙම නැමිලා තියෙනවා කියලා මේ අර එහෙම නැමිලා ඉන්න අපහසුයි. අර එකපාර වැටෙන්න යනවා වගේ ගැස් වෙනකොට තමයි ඒ දැන්නේ මම නැමිලා වුණා කියන එක. මට ඒක අවබෝධයක් නැහැ ස්වාමීන් වහන්සේ. නැමිලා ඉන්නවා කියලා. මම චුට්ටක් ඕ ඒක එහෙමනම් අර පොයි කියන පුටුව වගේ පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න බලන්න කොන්ද චුට්ටක් නිකන් ඒ පැත්තට බර වෙන විදියට. ඉස්සරහ පැත්තට නැතුව අනිත් පැත්තට. එහෙමයි. ඔව්. එහෙමයි. බලන්න ඉඳලා හිටලා වගේ අම්මේ ඕකට හදාගන්න පුළුවන් වේවි. ඉඳලා හිටලා වගේ හිතාමතාම අරම අර කිව්වා වගේ ශරීරයේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව පොඩ්ඩක් මෙනෙහි කරන්න බලන්න. අන්න එතකොට බලන්න ඔළුව කොහොමද තියෙන්නේ, බෙල්ල කොහොමද තියෙන්නේ, උරහිස කොහොමද, අත් දෙක කොහොමද, කොන්ද කොහොමද, ඒ වගේ කියන. අන්න එතකොට අර මූලිකව තිබිච්ච ක්‍රමයට සාපේක්ෂව ඒ වෙලාවේ තියෙන විදිහත් එක්ක අම්මට එනකොට හිතාගන්න පුළුවන් වේවි දැන් එහෙනම් නැමිලාද කොහොමද මොකක් හරි වෙලාද තියෙන්නේ කියලා. හොඳයි? එමයි සමිනාස්. ඊළඟට දවසේ දවසේ එදිනෙදා වැඩ කටයුතු කරන විට සිය පවත්වා ගැනීමට බොහෝ දුරට උත්සාහ ගන්නවා. සාමාන්‍යයෙන් ගෙවල් අතු ගන්න විට, මල් කඩන විට, තේ හදන විට දැන් අලුතින් එකතු කරගෙන තියෙනවා ස්වාමිනාංශ රෙදි අවුවට දානකොට වේලෙන්න ඒකත් සිහිය පවත්වාගෙනම කරගෙන යනවා. මේක හොඳයි. මේක හොඳයි. ඇත්තටම කියනවා මම සිවුර අඳිනකොට දැන් මාතෘකාව අපින්ද මේ කියන්නේ. දැන් අපිට දැන් පෙළේ කියනවනේ සිවුර අඳින්නේ මේ සිවුරයි කියලා ඉගෙන ගන්න කියලා. සම්පජඤ්ඤ පබ්බේ. එතකොටම දැන් ගන්නකොට අන්දනේ ගන්නවා කියලා දන්නවා. ඊට පස්සේ සිහිය පවත්වන දෙයක් තියෙන්න ඕනනේ. එහෙනම්. එතකොට මම දැන් කරන එක තමයි ඊළඟ. ඊළඟට දැන් කරන එක නෙවෙයි ඊළඟට කරන්න උත්සාහ කරන එක තමයි ඕක ස්පර්ශ කරනකොට අත අතපය නමන්න වෙන ගති ගොඩක් තියෙනවා. ඒවා අතට දැනෙන විදිහක් තියෙනවා. ඉතින් ඒවා එහෙට මෙහෙට කරන්න ඕන විදිහක් තියෙනවා. අන්න ඒවත් එක්ක එතකොට අපේ මේ මූව්මන්ට් කියලා කියනවා ඉංග්‍රීසියෙන්. අපේ මේ ඇඟපසක එහාට මෙහාට කරන්නේ නැහැ. ඉරියාපත වලට යනවා එතකොට. ආන් ඒ ටිකට චුට්ටක් අවධානමත් වෙන්න බලනවා. අම්මා ඕක අල්ලපු හින්දා සමහරක් විට මේ වගේ එකක් පොඩ්ඩක් කිට්ටු කරගන්න පුළුවන් වෙන පුළුවන් සමහර විට. එමයි ස්වාමීන් වහන්සේ. එච්චරයි ස්වාමීන් වහන්සේ කමටහන් වාර්තාව. බොහොම සාර්ථකයි. ඉතින් ඔයිදිරි කරගෙන යනවානේ. ඉතින් මොකක්වත් ප්‍රශ්න නැහැ. ඔයිදික හොඳයි. ඒ සිද්ධ වෙන කාලේ හොඳයි. දැන් උදේටම තේරෙනවා සාමාන්‍ය ජීවිතේට මේක ගන්න පුළුවන් එකක්. මේ මේ කමඨහන මේක සාමාන්‍ය ජීවිතයටත් භාවිතා කරන්න පුළුවන් එකක් කියලා. ඒකේ තියෙන නිදහස තැහැල්ලුවත් ඔබතුමිය දකීවි දැනගන්නවා ඇති. ඒ කෙසේම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහමයි ස්වාමීන් වහන්සේ, ත්‍රිවන් සරණයි බොහොම පිං සිදු වෙනවා. ආ ඉදිරිපත් කරන්න බලපන්. නෑ මේ මම ස්වාමීන් වහන්සේගේ දේශනාවෙන් ඒ මගේ ප්‍රශ්නේ හුඟක් ප්‍රශ්න निराකරණය වුණා. ඒක නිසා මම හිතාගත්තා ඒක ඉතිපත් කරන්න ඕනේ නෑ දැන් මගේ ප්‍රශ්නේ විසඳුණා කියලා. හොඳයි. නෑ ඒක එහෙම එකක් වෙන්න පුළුවන් ආව මොකද මේ දැන් දේශනාවිත් අර එක්තරා විදිහකට පිළිවෙලක් හොය එකක් ගැන මම ගොඩක් උත්සාහ කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ මේ දේශනාව අපිට හුඟක් මට හුඟක් වටිනවා. මොකද මේ මට ඒකෙන් හුඟක් මගේ ප්‍රශ්න ඉලාකරණය වුණා. ඒක නිසා කාලය නාස්ති කරන්න ඕනේ නෑනේ කියලා හිතුණා මම ඊළඟ දවසේ ඒතර ටික අහන්නම් මේ ස්වාමීන් වහන්සේ. ආ. කමඨහන් වර්තාව නම් මම පිළිගන්නවා. ඒ ස්වාමීන් වහන්සේ කමඨහන් වර්තාව නම් මම ලියනවා ඇත්තටම කඩුවටහන් ගහ ගන්නවා මට ඒක කියන්න. නෑ අපි කිසි ප්‍රශ්නයක් නෑ ඒක කියන්න. දන්නවද? ඒකයි ඉතින් ස්වාමීන් වහන්සේ ඇත්තටම අර ඔබ වහන්සේගේ මම අර කලින් අහන ප්‍රශ්න වලින් මගේ ප්‍රශ්න දැන් ගොඩක් निराකරණය වෙලා තියෙනවා. මම කියන්න ඇත්තටම ගියේ අර මම එක තැනක නැවතිනවා භාවනාව කරගෙන ගියන් අර සිතයි කයයි ඔක්කොම සැහැල්ලු වෙලා කිසිම දෙයක් නොදැනී ගිහිල්ලා ඉතින් අර එක තැනක ඉන්නවා ඉතින් හැමදාම දැන් මට ඒ දේ තමයි වෙලා තියෙන්නේ ඒක මොකද්ද ඉතින් එතකොට ඒකද දැන් මම අර ස්වාමින්වහන්සේ මම දැන් තව දෙයක් බලාපොරොත්තු වෙනවා වගේ මේ එතකොට ස්වාමින්වහන්සේ ඉතින් ඒක ඇයිද වෙන්නේ හොඳ නෑනේ කියලා ඉතින් අර සමහර වෙලාවට එහෙම කරනකොට සුවේ වේදනාවක් දැනෙනවා. ඉතින් ඒක සුට්ටක් ආයෙ ටිකක් වෙලාවක් නැති වෙලා යනවා. අකුල ටිකක් අකිය වෙනවා. එතකොට ඒකත් තියා බලා හිටකොට ඒකත් නැති වෙලා යනවා. ඊට පස්සේ ආයෙත් අර තැනටම එනවා. එතකොට කිසි දෙයක් සිතිවිලි නැහැ. ඔළුවේ නිකන් අර කිස් තැනක වගේ ඉන්නවා. බලන්න අපි දැන් ආම කියනවා වචනයෙන්ම කියනවා ඕකයි වැදගත්කම තියෙන්නේ. එහෙමයි අර වේදනාව දැකලා අර තැනටම එනවා කියලා. එතකොට බලන්න වේදනාව දකින කකුල එක තැනක්. හොඳයි. ඊළඟට ඔය කියන විවේකයේ තියෙන එක තව තැනක්. නමුත් සූත්‍රානුකූලව බුදු පියාණන් වහන්සේ කියන්නේ මේක මුළු ශරීරේ පුරාම එක හා සමානව තියෙන තරමට ගන්න ඕනේ. ගන්න ඕනේ. අන් ඒකයි මේකේ වැදගත් වෙන්නේ අම්මේ අම්මා ඔය ආනපානේ දකින්නකොට ආනපානෙත් එක්ක ආස්වාස ප්‍රාස්වාසත් එක්ක ශරීරය ප්‍රකට වේවි. ඒ වීමත් එක්ක අම්මේ ඊළඟට හිත අපිව අරගෙන යනවා ඊළඟ දෙයට. මේක ඒසෝ ධම්මා තින චේතනාය කරණීය. ඒක ඒක ස්වභාවිකයි. හැබැයි අපි අපේ පැත්තෙන් අපි ට්‍රේනින් කරන්න ඕන. අපි අපේ පැත්තෙන් පොඩ්ඩක් පුරුදු කරන්න ඕන. දැන් මට දැනුණා හරි පපුව තේරෙනවා බඩ තේරෙනවා කියලා කියන්න. ඒ ටික කොහොමද තේරෙන්න පුළුවන් ආනාපානයත් එක්ක. නමුත් තව ටිකක් අපි අපේ සිහිය වැඩි දියුණු කරගෙන තව ටිකක් හිතේ තැම්පත්කම තියාගෙන තව ටිකක් අපේ තියෙන අර බලාත්කාරකම හරි උමනාකම හරි ඊළඟට එහාට යන්න ඕනකම හරි එහෙම නැත්නම් මේ තියෙන ප්‍රීතියට ඇලෙන බව හරි ඒ ටික ඔක්කොම පැත්තක තියලා තව ටික මේ ආනාපානයත් එක්කම ආස්වාස ප්‍රාස්වාසයත් එක්කම ශරීරේ තව කොච්චර ප්‍රකට කරගන්න පුළුවන්ද කියන තැන චුටකින් බලන්න. එහෙම ඉන්නකොට එහෙම සමාවෙන්න ස්වාමීන් මම ඒක නොදැන ඇත්තටම හිතියේ. ඉතින් මම ඒකයි මම ඔබ වහන්සේගෙන් මේකට උපදේශක් බලාපොරොත්තු වෙන තමයි කතා කරන්නම් කියලා හිතුවේ. මේ වුණාට මේ දැන් මට මගේ ප්‍රශ්නේ හුඟක් निराකරණය වුණා ඔබ වහන්සේගේ දේශනාවෙනුත්. සාදු සාදු. ඒ සේම වේවාගිය ප්‍රාර්ථනා කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් මම දැන් මේ වේදනාවල් බලබලා යනවද? එහෙම මට එතනින් එහාට තේරෙන්නේ නැහැ මොකද්ද? අම ඊට ඊට ආපස්සට එන්න. ඇත්තටම කියනවා නම් මම කමඩන් වර්තාවෙන් කටියට කරන්නේ ආපස්සට අරන් එක. ආනාපානේ බලනකොට ආනාපානයත් එක්ක ශරීරයේ ප්‍රකට වෙන ප්‍රමාණය තව වැඩි කරගන්න. එහෙමයි. එතකොට ආනාපානේ තියේවි. ඊට කලින් අපේ අපේ හිත දිව්වා දැන් ඒ කාලේ ගත්තොත් එහෙම හිත දිව්ව දුවන එක තිබ්බ ඉඳලා හිත තම ආනාපානයට ආවේ. දැන් එහෙම නෙවෙයි අර නිහඬ නිස්කලංක තැනක් තියෙනවා මේ ඇඟේ ඇතුලේ. ඒ නිහඬ නිස්කලංක තැනේ හිත දුවනවනම් ඒ දුවන එක දැන් දුවන්න තියෙන ආනාපානයට වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. ආන් ඒතන හොඳයි. එතකොට තමයි අපි ඇත්තම කියනවා නම් ආනාපාන සතිය වඩන්න කණිතර වගේ වෙලාවදී තමයි අපි ඊට කලින් ඇත්තම කරන්නේ නැහැ. වොන් කොහොමද? ඉතින් ඒත් එක්ක ඔව් ඒත් එක්ක බලන්න මේ මේ ඉස්සෙල්ලම ශරීරයේ ප්‍රකට වෙලා තියෙන ශරීරයේ මොන කොටස් ප්‍රකට නොවෙන්නේ මොන කොටස්ද කියලා. අපමට වේදනාවක් ඊළඟට එනවා නම් වේදනාවකින් කරදර කරනවා නම් අර දේශනාවට කිව්වා වගේ ඒ කරදර කරන්න යාම මීට කලින් අපි අර ධර්මාලේපණය කරපු නැති ඒ නොකරපු නොකරපු කොටස් ටික තමයි. ඒ වගේ තමයි තාමත් තියෙන්නේ අවුල් ටික. ඒක හරියට ත්‍ස්තවාදීෝ හිටියා කියන්නේ කොළඹ. ඒගොල්ලන් අල්ලගන්නවා. ඒගොල්ලන් අල්ලගෙන මෙයා කරා වුණාට අක්කරේපත් හිටපෑ හොයාගෙන නෑ වගේ වැඩක් තියෙනවා. ඒගොල්ලෝ එහෙ ඉතින් ඉතල හිටලා බෝම්බ ගහන්න පුළුවන්. ඉතින් ආන් එහෙම එකක් කියන්නේ. ඒකින්ද ඉස්සෙල්ලා මේ ඔක්කොම ටික <laughs> මේ ඔක්කොම ටික අපි සුද්ධ කරන්න ඕන. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් ඊයේ හැම ඔළුවෙන් තමයි ඒක දැන් ඔළුවේ කැක්කුමකින් තමයි ආවේ. ඊට පස්සේ ටිකක් කලින් යනකොට ඒක නැතුව ගියා. හ්ම්. ඊට පස්සේ ආයේ කර කකුල ශ්‍රේෂ දෙන්න ගත්තා නිකන් හිරි වැටිලා වගේ. ඊට පස්සේ මම ඒ ඉරියව්ව මාරු කළෙත් නැහැ. ඒක එහෙම්මම ඒකත් නැති වෙලා ගියා. අර සිතුවිලි දැන් ගොඩක් පිටට යන්නේ ඒක දැන් ඇත්තටම අඩුයි ස්වාමීන් වහන්සේ. ඒ දැන් අම මේකේ තේරුම ඔබතුමිය හිතන් හිතන්නේ නැහැ කියන එක නෙවෙයි නේද? ඔබතුමිය හිතන්න ඕන නම් හිතන්න පුළුවන්. නමුත් අර ඒ කාලේ තරම් අර හැම එකක්ම හිතන එක ඇත්තටම වැඩක් නැහැ කියලා දැන් තේරෙනවා. දැන් ඇත්තටම එහෙම එහෙම තමයි ස්වාමීන් වහන්සේ දැන් මට ඇත්තටම මේ වැඩක් නැති දේවල් නේ කියලා හිතෙනවා. ඒක කියනකොට ඇත්තටම සිතිවිලි උඹක් එන්නේ නැහැ. දැන් දැන් ඊයේ නෙමෙයි පෙරේදා මම භාවනා කරනකොට අර ටික වෙලාවකදී අර එක එක රූප පේන්න ගත්තා. අර එකකට එකක් පරස්පර විරෝධී දේවල් ආවා. ඊට පස්සේ ඒකත් මේ මම ගණන් ගත්තේ නැහැ. එහෙම ඉන්නකොට ඒකත් නැති වෙලා ගිහින් ආයෙත් ඔතනටම ආවා. ඉතින් අර කිසිම දෙයක් හිතේ නැතුව කිස් තැනක වගේ ඉන්න ගත්තා ඉතින්. කොහොමුණා තමයි මට කියන්නේ අර ආනන්ද හැමුදුරුවන්ගේ අර උපමාව තමයි කල්යාණ මිත්‍රය අපේ ශරීරය. හොඳේ. එහෙමයි. එතකොට එයාව පුළුවන් තරම් ප්‍රකට කරගන්න බලන්න. එයාව පුළුවන් තරම් ඔයාව පුළුවන් තරම් දකින්න බලන්න. අපි හිතුවට සමහරක් වෙලාවට ආනාපානය දකින අපේ හිස කොටස විතරක් ඇති නැත්නම් පපුව විතරක් ඇති කියලා හිතුවට නෑ එහෙමනේ සමහරක් වෙලාවට සුලංගිල්ලේ වම් අතේ හරි දකුණු අතේ හරි කමන්නේ කකුලේ හරි කමන්නේ සුලංගිල්ලේ අග ඒ හරි අපිට වැදගත් වෙන්න පුළුවන් ඊළඟ අවස්ථාවේදී හිත තැම්පත් කරගන්න ලක්ෂණයකට යන්න. අන්න එහෙම එකක් කරන්න. ඒකෙන්ද මේ මේ ශරීරයේ ධාම තියෙනවනේ ඉතින් මෙව්වා. තියෙන හින්දා ඔබ කඩාගෙන වැටෙන්න කලින් පුළුවන් තරම් ප්‍රයෝජනය ගන්න බලන්න. හොඳයි ස්වාමීන් වහන්සේ ඉතින් මම මේක යන ක්‍රමය හරිද කියන එකම රබෝවාසයෙන්. එහෙමයි එහෙමයි. කමඩන් වார்த்தාව බලන්න ඔබ තුල මොනවාරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඒ කියන්නේ කරේ මේකයි උනේ මේකයි කියන එකත් එක්ක. අන්න එතකොට අම්මටම තේරෙවි යන්නේ මෙන්නගේ මෙන්න මෙහෙම ලක්ෂණ ටිකක් තියෙනවා තමයි. එහෙනම් මේ මේ ටික අඩුයි කියලා. විශේෂයෙන් බලන්නම ඊළඟ වතාවේදී ඔය කියන ප්‍රීතිසහගත කොටස් ටික මතු වෙන්නේ කොහෙන්ද? එහෙම මතු නොවෙන්නේ කොහෙන්ද කියලා. ඔව්. එතකොට ශරීරය එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් ශාරීරිය සැහැල්ලු වෙලා ඉතින් හිතේ ප්‍රීතියක් ඉතින් අර හුඟක් වෙලා මට ඉන්න පුළුවන්කම තියෙනවා ඉතින් එහෙම ඉන්න කැමැත්තකුත් තියෙනවා ඉතින් ඔව් ඒක සාධාරණයි ඒක සාධාරණයි ඔව් ඇඟේ ලෙඩ අඩු වෙනවා ස්වාමීන් වහන්සේ ඇඟේ ලෙඩ අඩු වෙනවා <laughs> එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙම ලොකු වෙනසක් නැහැ එහෙම නෑ ඇත්තටම ටිකක් හිතන්නකෝ දැන් ලොකු අසනීපයක් තිබ්බ කියන්නකෝ. ඒ අසනීපෙ තියෙන වෙලාවට ඒ අසනීපෙත් එක්ක ඔට්ටු වෙවි ඉන්නවට වඩා මොහොතක් භාවනා කරලා ඔය කියන තැනට හිත ගන්න පුළුවන් වුණා කියන්නකෝ. ඒ මේවා අද්භූතාත්මක නෙවෙයි. එහෙම පුළුවන් වුණා නම් අපිට ඊට පස්සේ ආය මං හිතන්නේ බේත් පොඩ වෙයි කියලා. හැබැයි භාවනා කරන වෙලාවට ඒක නෑ. පිළිගන්න. ඒක නම් සත්‍යමයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම ඒක අත්දැකීමෙන් දන්නවා. එහෙමයි. ඉතින් බලන්න කොහෙන්ද ඕක පටන් ගන්නෙ කොහෙන්ද තාම ඕක විකාශනය කරගන්න බැරි වුනේ කියලා. ඒ කියන්නේ ඔබතුමියගේ ශරීරය තුළම ඕ ශරීරය තුළම යන්න පුළුවන් තැන් මොනවද යන්න අමාරු තැන් මොනවද කියලා බලන්න. කියන්නේ එතකොට මම ඒක නවත්තන්නද එහෙම නෑ මට තේරෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරා නම් හොඳයි ඒක. මෙහෙම. ඒ කියන්නේ වේදනාවල් එනේවද? නෑ නෑ නතර කරන්නේ නෙවෙයි අපිට නතර කරන්න බෑනේ කොහොමත්. අපි ආනපානේ දකින්නකොට අපමණ කොහේ හරි තැනක් තීරෙවි. අපි හිතමු හිස තේරුණා කියලා. එහෙමයි. ඊත් එක ඒත් එක හිසේ ලොකු නිදහසක් වගේ එකක් හදාගත්ත කියන්නකෝ මේ වේදනාවත් ඔට්ටු වෙලා මොකක් හරි කරලා. බලන්න ඊළඟට හිසට කිට්ටුව තියෙන බෙල්ලේ කොහොමද? ඒකට කිට්ටුවේ තියෙන උර හිස කොහොමද බලන්න. ඒකට කිට්ටුව තියෙන අත් කොහොමද බලන්න. ඒකට කිට්ටුව තියෙන පපුව කොහොමද බලන්න. අසුබ කාරණා ටික ඒ කොටස් ටික අසුබ කියන්නේ ඇත්තම ශරීරයේ කොටස් ටිකනේ. ඒ ටික අන්න ඒ වගේ අවස්ථාවකින් තමයි අපිට මතුවෙන්න පටන් ගන්න. ඇත්තටම පේන්න බලන්න. පේන්න පටන් ගන්න. අපි දකින්න පටන් ගන්න. අන්න එහෙම පුළුවන් තරම් මේ මුළු ශරීරේ අසකුලක් නැහැ රිසාරා යන්න බලන්න. ඔය කියන ප්‍රීතිය අරගන්න පුළුවන්. අන්න එහෙම වුණා නම් එහෙමයි. ඔව් අන්න එහෙම වුණා නම් අපි දැනුවත්වම අපි කොහොමද කියන්නේ යෝනිසෝ මනසිකානේ යුක්තවම පාලි වචනෙන් කියනකොට ඒක යුක්තවම ඔය කියන භවනාවට අපි අවතීර්ණ වෙලා ඇති. මේක එතකොට අර ගුඩ දෙයක් නෙවෙයි. අපි දන්නවා මේකට යන ක්‍රමයක් තියෙනවා, හේතුවක් තියෙනවා මේ ඵලය ලබා ගන්න. ආන් ඒ ඒ ක්‍රමේ හොයාගන්න. ඒක එක්ක ඔබතුමිය වේදනාව අනුසාරයෙන් යන්න පුළුවන්, සංඥාව අනුසාරයෙන් යන්න පුළුවන්, සංඛාරය අනුසාරයෙන් යන්න පුළුවන්, විඥානය අනුසාරයෙන් යන්න පුළුවන්, රූපය අනුසාරයෙන් යන්න පුළුවන්. ඒක තමයි ඥානවන්තයර ධර්ම තියෙන හැටි. ඔව්. එහෙමයි ස්වාමීන් වහන්සේ අද්දෙකෙන් තමයි ඒකද ඒ කියන්නේ ඉස්සර වෙලාවම දැනෙන්නේ අද්දෙකට තමයි. හ්ම්. ඒ සැහැල්ලුව දැනෙන්නේ අත් දෙකෙන් තමයි එන්නේ මේ ඒක පටන් ගන්න. එහෙමයි. බලන්නම් පුළුවන් තරම් අරන් යන්න බලන්න. හොඳයි ස්වාමීන් වහන්සේ. ඒකට ඊට පස්සේ ශරීරය පුරාම යනවා ඒක ඉතින්. එහෙමයි. එහෙමයි. පුළුවන් තරම් පුළුවන් තරම් ප්‍රකට කරගන්න බලන්න. කොහෙවත් අර මනින්නේ නැතුව වගේ හැමතැනකම සිසරා සිසාරා යන්න බලන්න. එතකොට අන්න ගොඩක් වෙලාවට භාවනාව තුළ කොච්චර කාලයක් ඉන්නවද කියන එක ස්වාමීන් වහන්සේ මට විනාඩි 40ක් විතර තමයි ඉන්න පුළුවන්. يعني වැඩිම කාලය ඉතින් අඩුම කාලය විනාඩි 20ක් ඒ වගේ තමයි. මොකද මම අර විවේක තියෙන වෙලාවල් වලට තමයි එක දිගට ඉන්න අපහසුයි. ඔව් ඉතින් මම පුළු පුළුවන් වෙලාවට වාඩි වෙනවා. ඉතින් එතකොට මම දැන් මට භාවනාව නවතෙනකොට මම වෙලාව බලනවා. ඉතින් බලනකොට සමහර දවස්වලට පැය විනාඩි 30ක් විනාඩි 40ක් ඒ වගේ හ්ම් හ්ම් වෙලා තියෙනවා මේ කාලේ ඒ කාලේ මදිද ස්වාමීන් වහන්සේ මට තේ අපුරු නෑ එහෙම කරන්නේ එහෙම කරන්නේ ඕක පස්සද්ධි ගුණය ඇති කරගන්න පුළුවන් නම් ඒ ඒ ගුණයත් එක්ක අපිට ඉන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා ඉන්න අමාරු නම් ඒ අමාරුකමට හේතුව තමයි අපි ඒ අමාරු වෙන පැත්ත තාම අල්ලලා නැහැ වැදගත් වෙන්නේ අන්න එතනයි කමටහන් වර්ධාව කියන්නේ ඔන්න ඕකයි යන්නේ අපි හිතන්නකෝ ඔබතුමියට මම කියකිව්වේ මේක අර හොඳ වෙන පැත්තට වඩා මට නරක වෙන පැත්ත කියනවනේ හොඳයි කියලා. ඕක දැන් භවනාව ඒ වගේ වෙලාවක් හිතලා නැගිටලා යන්න හිතෙනකොට ඇයි හිතෙන්නේ? අන්න ඒකයි හොඳම දේ. ඒ හිතෙන එකේ සංඥා වෙන්නේ කොහෙන්ද? වාඩි වෙලා ඉන්න විදිහෙන්ද, කොන්දරි දෙන එකෙන්ද, මොකක් හින්දාද මේක බෑ කියලා හිතනවද, සද්දයක් ඇහිච්ච හින්දාද, වෙන මොකක් තැනක් ආපු හින්දාද? ආන් ඒව තමයි අපි අපි මේකට ගැට ගහලා මේ කියන්නේ මමත්වයට ගැට ගහලා තියෙන කාරණා. මේකෙන් එළියට ඇදලා විසික් කරන කාරණා. අන් ඒ ටිකයි අල්ලගන්න ඕන. එහෙමයි. හොඳයි. ඒක මේක දැන් ඇත්තටම සුවන්වන්ද මට එහෙම ඉන්න පුළුවන් තවත් ටික වෙලාවක් නමුත් අර බාහිරින් එන බාධාවක් නිසා ඉතින් මට ඒක නවත්තන්න වෙනවා ඉතින් ඒක ඉතින් මම තරහින් නෙමෙයි ඇත්තටම මම ඉතින් සන්තෝෂයෙන් ඒකත් හොඳයි කියලා ඔය වෙලාවේ නවත්තනවා ඉතින් මේ වැඩේ කරන්න ඕන නිසා ඒකයි සුවන්වන්ද ඉතින් ඔබ වහන්සේගේ අර දේශනාවෙන් මම හුඟක් දේවල් මම ඉගෙන ගත්තා. ඉතින් ඒක කොහොම පින් ඒකයි මම කතා කරේ ඉඳ හිටියේ මේ දැන් ඉතින් දැන් හොඳයි ස්වාමීන් වහන්සේ දැන් මගේ ප්‍රශ්නේ හැමම විසඳුණා. ඉතින් බොහොම පින් ඔබ වහන්සේට තිරුවන් සරණයි. ආතිරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ආතිරුවන් සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ගහේ විඳා කටයුතු සිහියෙන් කරන්න උත්සාහ කරලා හැම කටයුතුම සිහියෙන් කරන්න මම කියලා ඉතින් හිතාගත්තත් බොහොතාවට අමතක වෙනවා මතක් වෙනවා එහෙම. හ්ම්. අම හිතන්නේ දැන් මතක වෙන ගානද වැඩි මතක් වෙන ගානද වැඩි? මතක් වෙන ගාන වැඩි කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ. මතක් වෙන වෙලාව කියන්නේ මට සිහියෙන් ඉන්න වෙලාව මම දන්නේ වැඩිද කියලා ඒකට මතක් වෙනවා අරගන්න වැඩි ස්වාමීන් වහන්සේ. හ්ම් හ්ම්. අම්මේ ඔය ඊළඟ කමඨාන් වார்த்தාවට ඒ ඒ සිහියෙන් හිටපු අවස්ථා ටිකක් තියෙනවා නම් ඒ ටික එකතු කරන්න. ඒක මට කියන්න ඕනේ නැහැ. නමුත් ඔබතුමී බලන එක වටිනවා. ඔව් ඒක සිහිය කැඩුනා නම් ඒ කැඩිච්ච වෙලාව මතකයි නම් හොඳයි. නමුත් එහෙම මතක නැතිනම් ආයපහු සිහිය ආපු වෙලාව ඒක පොඩ්ඩක් නෝටිස් කරන්න බෑ. ඕකේ වැදගත් තැන තියෙන්නේ අන්න එතනම. සිහිය කැඩෙන වෙලාවටත් වඩා ඊළඟට අපිට සිහිය උපදින වෙලාව මොකද්ද කියලා අල්ලගන්න එක. මේ කැඩෙන වෙලාව අල්ලන්න පුළුවන් නම් ඒකත් හොඳයි. ඉතින් අර ආපස්සට මතක් කරගන්න. පුළුවන්කමක් තියෙනවා නේද? ඉතින් ඊට පස්සේ මොකද උනේ? ස්වාමීන් වහන්සේ දැන් අපි සිහියෙන් ඉන්න වෙලාවට එකපාරට මතක් වුණාම ඒක අපි පොඩ්ඩක් සඳහන් කරලා තියාගත්තා නම් කමක් නැහැ නේද ස්වාමීන්? ඒකට කමක් නැහැ නේ. එහෙනම් කමන්ට කරදරයක් නැතිනම්. ඔව් එහෙනම් ස්වාමීන් වහන්සේ මේ සතිය ගොඩාක් මේ පරයන්ක භාවනාව එහෙමනම් කරන්න බැරි වුණා ටිකක් අවිවේකී වුණා එකම දවසක් නම් පැය හතරක් විතර භාවනා කළා මේක හොඳයි ස්වාමීන් වහන්සේ දැන් සක්මන් භාවනාව කරලා භාවනා කරනකොට මට දැන් ශරීරේ මුකුත් මෙනෙහි කරන්න බෑ සැහැල්ලුවටමයි හිත යන්නේ එකපාරටම ස්වාමීන් වහන්සේ. නොකර භාවනා කරනකොට මම ශරීරය මෙනෙහි කරලා ටික වෙලාවක් ශ්වාස ප්‍රාශ්වාසය දැනිලා හිත සැහැල්ලු වෙනවා. ඒ වගේ ස්වාමීන් වහන්සේ සමහර එක දවසක විතර සමහර අවස්ථාවල මට දවසක් වගේ නිකන් මේ මතකයි ටිකක් ඒක ලොකු සැහැල්ලුවක් වගේ බොහොම ස්වල්ප වේලාවක් පැවතිය කියලත් මට හිතෙනවා. හ්ම්. හොඳ අම ඔය සැහැල්ලුව දැන් කලේ තියෙනවා අම්මකව. ඔය සැහැල්ලුවට ආපු තාලේ ආපු ක්‍රමේ පුළුවන් නම් බලන්න ඕන ගන්න. ඒ වගේ සැහැල්ලුවක් ඊළඟ දවසකදී ආව කියන්නකො. එහෙම රහසක් මම කියලා දෙන්න. ඔව්. අර කියනවා මේ රහස හොඳේ. එතකොට තමයි ඒ සැහැල්ලුව ලබාගෙන ඒ ඒ කරපු භාවනාව ඉවර වෙච්ච උනාට පස්සේ හොඳට මතක් කරන්න ওই කියන සැහැල්ලුවට ආවේ කොහොමද කියලා. මෙතන චිත්තක්ෂණයක් නෑර පුළුවන් නම් මතක් කරන්න ඒ ඒ මොහොත තුළ විනාඩිය දෙක තුනක් ගියයි ඕනම් පොඩ්ඩක් මතක් කරලා බලන්න මොකක්ද පළවෙනියම කළේ ඊළඟට මොකක්ද කළේ ඊළඟට මොකක්ද කළේ ඊළඟට මොකක්ද කළේ ඒ වගේ ඒකේ අමට ගන්න පුළුවන් අපි හිතන්නකෝ දැන් අම්ම කියනවා සක්මන කරලා පරයන්කට ආහම කියලා ඒක තව ටිකක් විස්තර කරන්න බලන්න. සක්මන කියන එක කොහොමද කළේ? සක්මන අස්සේදී මොකක්ද උනේ? මේකේ පුළුවන් තරම් කොටස් බලන්න. බලන්න අර ශරීරයක් ගැන කිව්වම බුදු පියාණන් වහන්සේ අපිට කියනවා කොටස් 30 ගානකට කඩනවා මේක අස්ස. කඩලා කෙස්කොම් නේදත් කියලා ඔන්න ඔහොම කඩ බලන්න. එන්න ඒ වගේ අර අර තියෙන අර ගොන්න වගේ තියෙන එක පුළුවන් තරම් විස්තරණය කරගන්න බලන්න. පුළුවන් තරම් විස්තර කරගන්න බලන්න. පුළුවන් තරම් කොටස් කරගන්න බලන්න. අන්න එතකොට ඕකට ආපු විදිහ ගැන හොඳ අදහසක් ඔබතුමියට තියෙනවා. එහෙම වුණා නම් එහෙම මේකට ආවේ අපේ හැමදෙරුවනේ මම සක්මන් භාවනාව පටන් ගත්තේ මෙන්න මෙහෙම ඊට පස්සේ මෙන්න මෙහෙම කරා මේ විදිහට සිතුවිලි ආවා ඒකට මම මේ විදිහට වැඩ කරා ඒත් එක්ක මට මෙන්න මේ විදිහට හටිය දැනුණා මෙහෙම මෙහෙම මෙහෙම තේරුණා මේවට මෙහෙම මෙහෙම වෙනකොට මෙහෙම මෙහෙම වුණා ඊට පස්සේ මට හිතුණා දැන් නම් හොඳයි පරියන්කයට යන්න තියෙනවා නම් කියලා මොකද සක්මන දැන් ටිකක් කරදරයි වගේ තේරුණා මොකද ඇවිදින හින්දා ආ එතකොට මම එහෙමම ගියේ අර තිබිච්ච තැන්පත් කමෙන්ම තමයි කියලා අම අලුත්ම විදිහේ කමටහනක් කියයි. අමුළු අලුත්ම විදිහේ වාර්තාවක් කියයි. මදේ ස්වාමීන් මට මතක් වෙනවා මම එහෙම කරු මෙහෙමයි කළේ කියලා මම එහෙම ලිව්වේ නෑ. ආ ලිව්ව තමයි අතිශයින්ම වැදගත් වෙන කාරණා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ළඟතාවදී අපි පුළුවන් තරම් බලන්න ඒක කොටස් කරන්න. ওই තැනට ආවේ කොහොමද කියලා. මේකේ හේතු හොයාගන්න බලමු. පටිච්චසමුප්පාදයේ තියෙනවා අර මොකද්ද නාම රූප පත්‍ය අස්නායතන ඔහොම ඔහොම කියලා මහා ගොඩක් දක්වා. ඕකෙන් ඕකෙන් බලමු අපිට මේක ගෝචර කොයි හරියද කියලා. අපි මේක අල්ලන්නේ කොතනද කියලා බලමු. අපිට මේක ස්පර්ශ කරගන්න, ගැට ගහගන්න පුළුවන් වෙන්නේ කොතනද බලමු. පුළුවන් තරම් මේක දිගේ අරගන්න බලමු. එච්චරයි. හැබැයි ස්වාමීන් වහන්සේ ඉතින් මට දැන්ට දැනෙන විදිහට ඉතින් දිගටම ටිකක් එක විදිහම වගේ තමයි ඉතින්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. ඔය ඵලයනේ. ඵලය තුල ඔහු ටෙස්ට් එකක් නෑ මට. නමුත් වැඩේ තියෙන්නේ ඔය ඵලයට යන්නේ කොහොමද ඊළඟ වතාවට. අන් එකයි අවුල තියෙන්නේ. ඒකයි හොයා ගන්න ඕන. අන්න ඒකයි එළියට ගන්න ඕන කාරණේ. ඒකයි ඒකයි උදුප්පල ගන්න ඕන. අපිට අපිට කොහොමද කියන්නේ? කැන්සර් එකට මම දන්නේ ජීව ගැන නම් හරියට කියන්නේ. කොහොම නමුත් කමන්නේ මූලයයි හොයා ගන්න ඕන. මේකට බලපාන මූලය මොකද්ද කියන්නේ? අන්න ඒක අල්ලගත්තා නම් අන්න එතන තමයි තියෙන්නේ සංසාර චක්‍රයේ විසඳන මන්ත්‍රය. ස්වාමීන් වහන්සේ අවසරයි. ආ දිනසනේ නෝනා. කොහොමද වාසනේ? වරදක් නෑ ස්වාමීන් වහන්සේ. ඔහි ඉන්නවා මේ තාම ලොක්ඩවුන් එකනේ. ආ ආ ආ අර හිම වැටෙනවද තාම? ආහිම වැටෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. දැන් අර මේ ස්ප්‍රින්ග් ටයිම් එක දැන් පොඩ්ඩක් මල් පිපිලා වගේ පොඩ්ඩක් සීතලෙම අඩු අඩුවේගෙන යනවා. ඔව් මටත් අර එක අම්ම කෙනෙක් ඉන්නවා ඒගලන්ත යාළුවෙක් දුව ඉන්නේ. එයා එවලා තිබ්බ පිටු රෝගයක් ඒ චූටි දුව මොකද්ද බකට් එකද කොහෙද තියාගෙන තල්ලු කරගෙන යනවා. මේ පොඩි එකා හිම විදික් කරනවා. හරි ලස්සනයි. ඉතින් කොහොමද භාවනාව? ස්වාමීන් වහන්සේ පහුගිය සුමානේ තුන් පාරක් විතර වාඩි වුණා භාවනා කරන්න. ඒ තුන් පාරම ගොඩාක් අර හිත පිටට ගිහිල්ලා මේ හරියට කරගන්න බැරි වෙච්ච ඉඳ මම පොඩි සුළු සටහනක් විතරයි කියලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ දැන් දේශනා කරානේ අර වැරදිච්ච තැන් කියන එක ඒ කියන්නේ ඒක ප්‍රයෝජනයි කියලා ඒ නිසා මම පොඩ්ඩක් මේක සඳහන් කරන්න ඕනි කියලා හිතුවා. ස්වාමීන් වහන්සේ මම කල්පනා කරලා බැලුවා අර ස්වාමීන් වහන්සේ කලින් සුමානේ දේශනා කරා වගේ භාවනාවට වාඩි වුණාම දවස් 30 මොනවද උනේ ගැන හිත කොහොමද සංසුන්ද නැත්නම් ඒ වගේ අර ඒ දවසේ තිබ්බ දේ ගැන ටිකක් වැඩිපුරම මම කල්පනා කරා. මට තේරිච්ච දේ තමයි ස්වාමීන් මේ මේ සුමානේ ගොඩාක් දුරට අර මේ ලෙඩ්ඩුන්ගේ ප්‍රශ්න ගැන මගේ ඔළුව ටිකක් වැඩිපුර ටිකක් ඒ ස්ට්‍රෙස් එකක් වගේ තිබ්බා මේ මේ රෙඩාට මේක කරන්න ඕනේ මෙයාට මෙහෙමයි අරමයි කිය කිය ඕවා තමයි මගේ ඔළුවේ තිබ්බේ ගොඩක්. ඒ නිසා මට භාවනාවේදී හැමතිස්සෙම මේ රස්සාවේ දේවල් වලටම හිත යනවා. නෝනා ඔව් යෝජනාවක් ඒ ඒ ඒ කරන්න ඕන ට්‍රීට්මන්ට් එක ඔබතුමිය මොකක් හරි නෝට් එකක් දාගන්නවද නැද්ද? ආ නෝට්ස් ඕන තරම් ලියනවා ස්වාමීන් වහන්සේ. මේ හරියට නෝට්ස් ලියන එක වැඩි. ඒ නෑ මං කියන්නේ දැන් මෙහෙම අපිට දැන් අර අර අසනීපකින් තියෙන කෙනාට මෙහෙම බෙහෙතක් දෙන්න ඕන. ඒක දුන්නොත් මෙහෙම හොඳයි. මේ කෙනාට මෙහෙම එකක් දෙන්න ඕන කියලා ඔබතුමිය ඒ හිතට ආපු කාරණාව නිකන් පොඩ්ඩක් හැටියට හරි සටහන් කරනවද නැත්නම් ඒක යම් කොටසක් පොතේ ලිව වුණාට ඒ ලියාපු නැති කොටසක් හිතෙත් ඉතුරු වුණාද? ලියාපු නැති කොටසක් හිතේ ඉතුරුනා වෙන්න පුළුවන්. ඩිරින් ඩිරින් ඩිරින් ඩිරින් ඩින් ජෝලනේ රින්ග් ද බෙල්. හරි ඊට පස්සේ කියන්නකෝ. එතකොට ස්වාමීන් වහන්සේ ඒ අවස්ථා තුනේම භාවනාවට ඒ බාධා වුණේ ඒ ඔය රස්සාවේ දේවල් හැමතිස්සෙම මතක් වෙන එක. ඒ කියන්නේ අර සිහිය සමහරලාට ඒක දැන් හිත එළියට ගිහිල්ලා ගිහිල්ලා ගොඩාක් හිතලා මේ සිහියක් නැති වුණාම අන්තිමට මතක් වෙන්නේ ආ මේ මම මේ වෙන එකක් මතක් කර කර හිටියේ කියලා. ඒක තිබුණා. තව මට හිතෙනවා ටීවී බලුවත් වැඩි කියලා. අර ඒ ටීවී වල දැක්කේ <laughs> වයවත් ඔළුව පිරීලා තිබ්බා කියලා මට හිතුණා. ඒ ඒ හේතු <laughs> දෙක තුනම හින්දා ස්වාමීන් වහන්සේ අර හොඳට සාර්ථකව කරගන්න බැරි වුණා. ඒ වුණාට ඔබ හොඳ හොඳ භාවනාවක් කරලා තියෙනවා. මොකද දන්නවද? ඔබතුමියගේ භාවනාවේ කමටහන් ඔබතුමියන සුද්ධ කළා. මොකද ඔබතුමිය දන්නවා මෙන්න මේ මේ අවස්ථාවන් හින්දා මේ මේ ටික මෙහෙම මෙහෙම වුණා කියලානේ. එතකොට දැන් අඩුතරම ওই වගේ එකක් වුණාම බලන්න අජන්ත හමුරුත්ව කතාව කියනවා අපිට ඕන වෙනවා ඔය කියන වටපිටාවෙන් අයින් වෙන්න මොකක් හරි ක්‍රමයක් හොයාගන්න. අපි කැමති නමුත් හදිස්සියට ඔබතුමිය තැම්පත් වුණා කියන්නකො. එදාට ලියනවා කමටන් වර්තාව කොනක ඉඳලා. ඊට මට කියන ස්වාමීන් වහන්සේ භාවනාව හරීම ෂෝක්. හිත හොඳට තැම්පත් වුණා. ශරීරයත් මාරුම සැහැල්ලුයි. නමුත් එදාට නම් නෑ මට. අද තමයි මුදේ මකර කියාගෙන ආව අවසානට. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකයි මට තවත් පිපිච්ච දෙයක් තමයි දැන් මේ ලොක්ඩවුන් එකේ හින්දා මම හිතන්නේ ගිය මම ගෙදරටම වෙලාමයි පැය 24ම ඉන්නේ. එතකොටත් අර නිකන් පිස්සු වගේනේ මේ දැන් ගිය අඟහරුවාදා එළියට බැස්සන් පස්සේ මේ වෙනකන් ඇතුළෙමයි මං හිටියේ කියලා දැන් මට ඒ කියන්නේ එතකොටත් අර මේක දිහා මේ ෆ්ලැට් එකේම හැමතැනම ඇවිදලා ඉන්නකොට ඒකත් නිකන් අර මේ ඊට පස්සේ ටීවී බලනවා ඊට පස්සේ ඒ කියන්නේ අර අර අර විෂස් සර්කල් එකක් වගේ තමයි ගොඩ එන්නත් බෑ ඒ ඒ වගේ ඔව් මොනවද කැමති හොබි හොබීස් කියලා හොබීසුත් දැන් කරලා එපා වෙලා ස්වාමීන් වහන්සේ අර මට පර්සනල් ට්‍රේනර් කෙනෙක් ඉන්නවා. එයා එක්ක මම එක්සර්සයිස් වලට යනවා සතියට සැරයක්. ඒක ඒක තමයි නිකන් දෙයක් කියලා තියෙන්නේ අර රස්සාවට අමතරව. ඒ දවස්වල ওই මුලදී චිත්‍ර හැමෙන් දැන් හිටියද ඒකත් එපා වෙලා. එහෙමද? එහෙමයි. බලන්න අපි හොඳේ අපි ලග්ගල හිටපු කාලේ හැමදාම අපේ තියෙන ජෝග්‍රෆි channel කියලා එකක් තියෙනවා. හාමුදුරුවෝ. කැලේට සැටලයිට් නැතුණාට අපිට හදාගන්න අපි දැන් ගලක් උඩ හරි ගහක් බැරි කමන්න. හොඳට අතුපතර නැති තැනකට අහස පේන තැනක ඉන්නවා. හාමුදුරුවෝ ඔක්කොම ඉන්නේ එක කැලෑවක. හැබැයි එක කුටියක ඉඳන් අනිත් කුටියට යන්න කිලෝමීටර් 15ක් 20ක් දුරයි. යන්න බෑ. අපි මොකද කරන්නේ මාස 3කට සැරයක් සම්බන්ධ වෙනවා. හැබැයි හැමදාම හවස 5ට විතර ඔය කියන ජෝග්‍රෆි channel එක බලන්න යනවා. වෙන මොකක්වත්ම නෙවෙයි අහස බලන්න යන්නේ. අහසයි ඉරයි. ඔකට ගොඩක් වෙලාට ඒක තියෙන ඒ ඒ පේන පාට තියෙනවා. ඒ වර්ණ තියෙනවා. කැලෑවි ඉන්නකොට අපිට තියෙන එකම එක විවිධත්වය ඕක විතරක්මයි. වෙන මොකක්වත් නෑ. සමහර කාලේ තියෙනවා ගිහියත්තුත් තියෙනවා ආවර භාවනා කරන කාලේ කියලා විශේෂයෙන් වත් කාලෙට වගේ අපිට කියන තපසහාමුදුරුවෝ කතා කරන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ එනවා දානේ දෙනවා අවසර සංස කියලා වන්දනා කරනවා අර ගාතාව කියනවා යනවා. ඉතින් එහෙම වුණාම අපිට ඇත්තටම කතා කරන්න ඔය වගේමයි. හැබැයි විවිධත්වය අපි හදාගන්නේ මම අර වගේ දෙයකින්. ඉතින් සින්දු කියන්න පුළුවන්ද? සින්දුත් කිව්වා තෝරනවා. ඒකත් එපා වෙලා දැන්. අලුත් අලුත් සින්දු හොයන්නකෝ. අලුත් අලුත් සින්දු වර්ග තියෙනවා. දන්නවද? ඒ අලුත් සින්දු කියන්න පුළුවන්. ඒක ලියන්න පුළුවන්. සංගීත භාණ්ඩයක් මොකද වාදනය කරන්න පුළුවන්. මහන්න පුළුවන්. පොතක් ලියන්න පුළුවන්. ඊට පස්සේ පොත් ලියන්න පුළුවන් පොතක් නේ පොත් ලියන්න පුළුවන් ඊළඟට හවසට ජනේලෙ දිහා ජනේලෙන් එහා ඈත බලාගෙන ඉන්න පුළුවන් මං හරි කැමති කවි ලියන්න මට හරියට කවි ලියන්න පුළුවන් මේ හිටියට ඔය හිතච්ච ඒවා ලියන දිගට හරහට ලියනවා මං සමහරක් වෙලාට hina යන්නේ වෙලිලා මම්ම බල බල hina වෙනවා ඊට පස්සේ අන්න ඒ වගේ බලන්න ඕ විවිධාත්වයක් එන එකක් එන්න බලන්න අපි හිතමුකෝ ඔබතුමේ බලන්න රූපහානි නාලික හොඳයි බලන්න ඒකෙත් අපි හිතමුකෝ ඒකාකාර ටිකක් නම් බලන්නේ චුට්ටක් බලන්න වෙනස් වෙනස් මාතෘකාවන් වලට තියෙන මොනවා හරි බලන්න. අපි හිතමුකෝ රොමැන්ස් බලුවා කියන්නේ උදාහරණයක් ඇදියේ. ඒ විදිහට ඔබ ටිකක් දාගන්න බලන්න. ඒක අස්සට. මේක තුල යම් කිසි වෙනසක් වෙන්නේ. ඒ වගේම කෑම එකෙත් වෙනසක් කරගන්න බලන්න. කන කන වේලාව භාගදා වෙනස් කරගන්න පුළුවන්. සමහරකට කන කෑම වර්ගය වෙනස් කරගන්න පුළුවන්. අද කල හොයාගන්න අමාරු නට කමක් නැහැ. ඕන්නම් මම කියලා දෙන්නම් ලොක්ඩවුන් කොත්තුවක් හදාගන්න වෙයි. මොකද කියන්නේ? ඒක නෑ හොඳ අදහසක් ස්වාමීන් වහන්සේ. මෙහෙමයි කරන්නේ. පහුගිය කාලේ මාත් ඉව්වනේ. කරන්නේ මෙහෙමයි පරිප්පුවක් හදනවා. හදලා ඕකට තියෙනවා නම් මොන හරි කරවල හරි කැමන් හරි මොන හරි තියෙනවා නම් ඌවත් මට තිබ්බයි කාලේ. ඒකත් දානවා. දාලා පොඩ්ඩක් වතුර වැඩි කරගන්නවා. වතුර වැඩි වෙන්න හදලා ඒකට මොකද ගන්න ක්‍රීම් පැකර් පැකට් එකක් අරන් ඒ ක්‍රීම් පැකර් බිස්කට් එක ඔක්කොම කුඩු කරලා කුඩු කරලා ඔකට දානවා. කුඩු කියන්නේ කුඩේ කුඩු නෙවෙයි. නිකන් අතින් පොඩි කරලා පොඩි කෑලි. දාලා ඔන්න හරි දාලා ඒක මෙහෙම මෙහෙම මෙහෙම කරකවන. කරකවන්නත් උන වාමා වර්තෝ හොඳයි දක්ෂිනා වර්තෝ එහෙම නේ. එහෙම කරලා පොඩ්ඩක් පොඩ්ඩක් කාලා බලන්නකෝ. ඔන්න පුත්තු. ඕකට කියන්නේ ආරණ්‍ය කොත්තු කියලා කියනවා. ඕකට ලොක්ඩවුන් කොත්තු කියලා කියනවා. හාමුදුරුවෝ කියන්නේ මේදාවිගේ කොත්තු කියලා. හාමුදුරුවෝ හදනවා දැන් ඇත්තටම කියනවා. තාම උතුවා ගන්න නැතුව ඉන්නවනේ. ලංකාවේ මේ කියන්නේ මේ කරදරේ හින්දා පින්නපාත යන්න බැරි හන්ද. එහෙමයි. ආන් ඒ වගේ අලුත් අලුත් කෑම හොයාගන්න. මම පහුගිය කාලේ අලුත් අලුත් කෑම වර්ග ගොඩාක් හොයාගත්තා. ඒ රංජනී අම්මත් මට ඉගැන්නුවා. එක කාලයක් මට මතකයි මම හදලා තිබ්බා ගොරක වෑංජි. කන්න බෑ කටේ තියන්න බෑ. හැදුවා විතරයි විසික් කරා. ඒවා ඉතින් අර කොහොමද කියන්නේ බැහැර කරන්න වෙන කෑම. ඒ වගේ හිමිකකුත් තියෙනවා. ඒ වගේ අර මම කියන්නේ මේකයි අර අභිරමණය කරන්න ඕන මේක තුල ඒකාකාරී භාවයෙන් වෙනස් වෙන්න බලන්න. සමහරක් වෙලාවට අපි හිතමුකෝ ඔබතුමියගේ මේසේ තියෙන විදිහ කියන්නකෝ. ඕක වෙනස් කරන්න. දන් දෙන මාරු කරන්න. ඇත්ත මාරු කරන්න බගදා ඇඳ ඇඳ ඇඳ ඔළුව තියෙන පැත්තට කකුල් දෙක දන් දිලා ගන්න. අන්න ඒ වගේ ඔක්කොම ඔක්කොම චුට්ටක් චුට්ටක් අලුත් කරගන්න බලන්න. අලුත් කරගෙන ටිකක් අලුත් විදිහකට දකින්න බලන්න. වගේම ඊළඟ එක තමයි ඔබතුමිය අර ওই විදිහට අර patientsලා ගැන ඒ හිතන බෙහෙත් වටවරු තිබ්බ කියන්නකෝ. මම කැමති ඒක මොකක් කර නිකන් ලොකු බෝඩ් එකක් වගේ අරගෙන පුළුවන් නම්. මෙහි තියෙනවා මගේ. මෙහාට අප්කට්ටි නම් දැක්කා. ඒ වගේ එකක් හෝ මොකක් හරි කොලේ කරි කමන්න ඒක ලියන්න. ඒක ලියන්න අහවල් එදාට මේ බෙහෙත් දුන්නත් හොඳයි කියලා මට හිතුණා. කියලා පොඩි නෝට් එකක් දාලා තියන්න. එහෙම තිබ්බහම ඊළඟ වතාවේදී ඔබ හිතට එනකොට ඔබතුමියට මතක් වෙවි නෑ මම ඒක බෝඩ් එකට දාලා තිනා මට ඒක හිතන්න දෙයක් නැහැ කියලා. අපි බලමු හිත පොඩ්ඩක් කොහොමද කියන්නේ ක්ලියර් කරගන්න විදියක් ගැන. හිත ටිකක් නිදහස් කරගන්න විදියක් ගැන. මම පිළිගන්නවා මට තේරෙනවා ඔබතුමිය කියන රටාව. ඉතින් ඔය කියන වටපිටාව. හමුදුරුව හැටියට හමුදුරුවරු හැටියට අපිත් ওই වගේ වටපිටාවල් වලට අනන්ත ප්‍රමාණ මුහුණ දීලා තියෙනවා. එකක් තියෙනවා. ඉතින් ඒත් එක්ක භවනාවට අර වගේ යොමු වෙච්ච එක හොඳයි. බලන්න අලුත් අලුත් අලුත් දෙයක් මොන හරි මම කරන්න බලන්න. චිත්‍රයක් අදින එක හොඳයි. මට තේවන්නකො චිත්‍රයක්. මම හරි කැමතියි ඔය බලන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ මම මේ ලොක්ඩවුන් එකේ මුලදී ඔක්කොම පාටයි කොල ඔක්කොම අරගෙන චිත්‍ර ඇඳලා ඒව දැන් ෆ්‍රේම් කරලා මම කාමරේ ගහගෙනත් ඉන්නවා. ආ ඒක ෂෝක් අලුතෙන් අඳින්නකෝ දැන් මේ ටික. ෂෝක් දැන් මේ මේකේ ඔය මොන හරි දකින්න දේවල් තියෙන්න පුළුවන්. ඔබතුමිය අහසේ ලස්සන දකින්න මොනවා හරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝකේ කොයි හරි නොදකපු මොකක් හරි තව කාරණාවක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ එහෙම එකක් අඳින්න පුළුවන් නම් গিitar එකක් හොයාගෙන ගහන්න බලන්න. මම දන්නේ නැහැ ගහන්න. නමුත් කමන්නේ. ඔය ටන්ටන් ගාලා හරි සද්දයක් ඉන්නේ නැහැ. ඔය මොකටද සට්ටු කරන්නේ. අනේ හොඳයි. විවිධත්වයක් හදාගන්න. ඕක අස්සට දාගන්න ඔබ මේ කියන්න කැමති විදිහේ දන්න කියන ગાත ටික කරගෙන වන්දනාවක් කරන එකක් පොලි. කවුරු හරි අස්සට නාමදුරෝ කෙනෙක් කියන එකක් තියෙනවනේ ඒක අහගෙන ඒ තාලෙටම කිව්වට කමන්නේ. එතකොට ඒ එහෙම අර පොඩි පොඩි ඇක්ටිවිටි ටිකක් දාගන්න බලන්න. එහෙම වුණාම මම හිතනවා ගොඩක් ලේසි වෙයි කියලා. ගොඩක් වෙලාට හිතන බවක් තියෙන්න පුළුවන්. අපි අහිංසකයි. ඒකෙන් චුට්ටක් අයින් කරගන්න බලන්න. ඉතින් ඒකට හොඳයි අර ඔය චෝස් මොනාරි කරනවා නම් හොඳයි. අපි හිතමුකෝ අද මේ ජනේලෙ සුද්ධ කරනවා. හිත වෙන එකක්. අනිත් තව එකක්. ආන් ඒ වගේ හැන්දි ටික ඔක්කොම පිහ දානවා කොනක ඉඳලා. අන්න ඒව ඉතින් අන්න ඒ වගේ දේවල් හොඳයි. අලුත් අලුත් මොනවාරි මේවා කරන්න බලන්න පුෂ් කරන්න එපා. ගොඩක් ඩීටේල් දෙන්න යන්න එපා. ඕ මොකද ඔබ මේ දන්නවා මේ ලෝකෙ කොහොමද ගිනි ගන්නවා කියලා. අභ්‍යන්තරයේත් අපි ගිනි ගස්සව ගත්තොත් එහෙම පිච්චෙන්නේ මැද තියෙන හාම. ඒක හින්දා අපි බලමු පුළුවන් තරම් මේක ඩවුන් කරවන්න. ඔය කියන එක මට තේරෙනවා භාවනා නොකරලා කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් කරන්න පුළුවන් නම් ඒක අතිශයම වැදගත් වෙනවා. මොකද හදිසියට ඔබතුමීට පුළුවන් වුණා කියන්නකෝ භාවනාවේදී හෝ සාමාන්‍ය ජීවිතයේදී එක ක්ෂණයක් සිහියක තුල ඉන්න එහෙම පුළුවන් වුණා නම් ඔය ඔය ඔය ඔය සම්පූර්ණ දවස පුරාම තියෙන අර ඒ ස්ට්‍රෙස් එක වගේ එක ඒ ඒ තියෙන එකට ලොකු නිදහසක් හම්බ වෙයි. ලොකු විවේකයක් ලොකු විරාමයක් හම්බ වෙවි. මම ඒක නම් බොහෝම පැහැදිලිවම කියනවා වගකීමක් ඇතුව. මම දන්නවා ඔබතුමීට ඒක කරන්න පුළුවන්. මොකද පහුගිය වතාවේ කමඨාන් වර්තාවෙත් ඒක මට කිව්වත්. හම්දුන්නේ මෙන්න මෙහෙම එකක් වුණා. මට මෙච්චර කාලයක් ඉන්න බෑ භාවනාව මීට කලින්. නමුත් පහුගියදී මම මෙහෙම හිතියයි කියලා. ඉතින් ඒත් එක්ක ඔව් ඒත් එක්ක බලන්න ඊළඟට අර අරගොල්ලන්ට උදව්පදව් කරන එක ලොකු සේවයක් උදව් කරන්නේ. ඒ අය බොහොම අසරණ අය සමාජය තුළ. සමහරක් විට ඒ එකම ෆීල්ඩ් එකක ඔබතුමියට ටිකක් ඒකාකාර බවක් තියෙනවනම් භාගදා ෆීල්ඩ් එක පොඩ්ඩක් මාරු කරත් කමක් නැහැ කියලා තමත් හිතනවා. නිකම් මම කියන්නේ හොඳේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. යම් වෙනසකට වගේ කියලා නෑ. ඒකාකාර බවක් තියෙනවනම් වගේ. ඉතින් බලන්න ඩිෆරන්ට් ඇන්ගල් එකක් දකින්න බලමු. විපස්සනාව කියලා බුදුහාමුදුරු උගන්වන්නේ අපි දකින දේ තුල නොදකින පැත්තක් දකින්නයි කියලා දෙන්නේ. මම ඒක අල්ලගනීවි කියලා මම විශ්වාස කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එකම භවනාව තුළ අර හිත කැඩුනා නම් භවනාව කරගෙන යන්න බැරි වුණා නම් ඒ බැරි වෙච්ච තැන් ටික හරි අමාරු යෝග එළියට ඇදලා ගන්න ආවෙනවා ඒක අල්ල ගන්න පුළුවන් මට්ටමක් ඒ දිනවන දැන් අපිට තේරෙනව නේද සමහරක් වෙලාවට හිතේ ස්වභාවයන් තියෙන ගොඩක් tempat ලක්ෂණ තියෙනවා සමහරක් අවස්ථාවන් තියෙනවා සමහර වාතාවරණ සමහර සිටුේෂන්ස් තියෙනවා හිත tempat කරගන්න හරි අමාරු මට්ටමකේ අනේ එතකොට අපිට දැන් ඉගෙන ගන්න පුළුවන් ඒ ඒ අවස්ථාවන් වලදී අපි සිහිය ගැට ගහ ගන්න මොනවා හරි තියෙනවා නම් හොඳයි. අර අර කටියත් එක්කත් වැඩ කටයුතු කරද්දී පුළුවන් නම් අයකට සැරයක් හෝ පැය භාගයකට සැරයක් පුළුවන් නම් පොඩි විනාඩියක් දෙකක් විතර චුට්ටක් ඔබතුමියගේ පාඩුවේ ටිකක් දිග හුස්මක් අරගෙන පොඩ්ඩක් නිදහසේ ඉන්න පුළුවන් නම් මේ ඇහෙන සද්දයක් අහගෙන වාහනයක් යන සද්දයක් වුණාට ප්‍රශ්නයක් නෑ. ඒක ඇම්බියුලන්ස් සද්දයක් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඒකෙත් කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් එතනදි වෙන්නේ අර අර අර අර ඒකාකාරව වැඩ කරන හිතට එක මොහොතක විරාමයක් අරන්. හොඳේ? එහෙමයි ස්වාමීන් වහන්සේ ගොඩාක් පිංසිත වෙනවා සාත්සාත්.